කුසල් මහ රජතුමා රටවල් පහකට අධිපති රජ කෙනෙක්. ඒ රජතුමා බුද්ධ ශාසනය ඇඳිනගත්යන් පසුව දවස් දෙකක් බුද්ධ වන්දනාවට යන්නත් ධර්ම ශ්‍රවණය කරන්නත් දිනපතා භාවනා කරන්නත් පුරුදු වී සිටිය. ඒ භාවනා කරන ඇතන් දවස්වලදී සිතට නැගෙන යම් යම් සංකල්පනා ਸਰවඥන් වහන්සේ සමීපයෙන් විසඳ ගන්නවා. එක දවසක් ගිහින් ඇසුවා ස්වාමීනි මං විවේකීව රජමාලිගාවේ මතුමාන්තලාවේ භාවනා කරද්දී මට මෙහිතා පහළ වුණා. මේ මිනිස්යන්ද මෙලොව අර්ථයයි පරලොව අර්ථය දෙකම සාක්ෂාත් කරගන්න අත්පත් කරගන්න යම් කිසි ඒකායන මාර්ගයක් තියෙනවද මේකයි මගේ එතන දන්නු ප්‍රශ්න වශයෙන් ලැබුණු සංකල්පනාව ප්‍රශ්නයක් වශයෙන් ලැබුණු සංකල්පනා මේකයි කියලා ඇසුවා චරවඥන් වහන්සේක බොහොම ලස්සනට විසඳා දුන්නා අප්පමාදෝකෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදෙගාය තිත්තති දිට්ඨ ධම්මිකං චේවත් සංසම්පරායකං ච අත්තං මහරජේ අප්‍රමාදයේ කියන එකම ධර්මය මෙලොව අර්ථයයි පරලොව අර්ථයයි කියන දෙකම සාක්ෂාත් කරගන්න ඒ කායන මාර්ගයයි කියන එක පහදා දුන්නා. ඒක තවත් දුරට උන්වහන්සේ පැහැදිලි කරන පිණිස උපමාවක් දිලිපත් කළා. යානිකානිච්ච මහරජ ජංගමානානම් පානානම් පදජාතානි සබ්බානිසා නිහච්ච ප්‍රදේශමෝදානං ගච්ඡති. පත්‍යපදන්තේ සංගග්ගමක්ඛායතේ යදිදම් මහන්සත්තේන. එයමේවකෝ මහරජේ යේකේති කුසල ධම්මාස් සම්මේකේ අපමාද පදේ සමෝදානං ගච්ඡanti. මේන උපමාවකින් සංසන්දනය කොට පෙන්නවා. මාන රජය පාගමනින් ඇවිදින යම්තා සතුන් ඇතොත් ඒ සෑම සතුන් අතරින් එකාගේ පාසකාණ ඇතුලේ අනිත් සෑම සතුන්ගේ පාසකාණ තබන්න පුළුවන්. එකාගේ පාසකාණ විශාලයි. ඒ වගේම මහරජේ මෙලව දුණුවට පරිලෝක සුගතියට සාන්ත නිවනට හේතු වෙන යන්තා කුසල ධර්ම සංඛ්‍යාත ධර්ම කොටාසයක් ඇතොත් ඒ සියල්ලම අප්‍රමාද කියන එකම පදයට ඇතුළත් වෙනවා කියන එක තෝරලා දීලයි මේ ගාථා තුන පහදා දුන්නේ. ආයුම් ආරෝග්‍යං වන්නං සග්ගං උච්චාකුලේනතං රතියෝපත්තයන් තේන උලාරේ අපරාපරි මිනිස්යන් විසින් පතන දේවල් මෙතන කියවුණා සෑම කෙනෙකුට අවශ්‍යයි දීර්ඝායුෂ නිරෝගී සුව ශරීර වර්ණය එවාගෙම ස්වර්ග සැපය උසස් වංශවත් ජීවිතය එවාගෙම ජවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, එළමුදල්, සංසිදී මුසුමනික් ආදී සාර දාණය, එවාගෙම අමුදරුවන්, සේවක සේවිකාවන් මේ ආදී සම්පත් අවශ්‍යයි. ඒ සම්පත් අවශ්‍ය නම් ඒවා සාක්ෂාත් කරගන්නත්පත් කරගන්න ඇති එකම මාර්ගය මේකයි. අප්පමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා අප්‍රමාදව දන් දීම, සීල රැකීම, භාවනා කිරීම සහ සිත දියුණු කිරීම නියම මාර්ගයයි කියා පඬිතෝත්තමයන් වහන්සේලා දේශනා කරනවා. අප්‍රමත්තෝ උභවත්තේ අධිගන්නාති පඬිතු ඥානවන්තයා අප්‍රමාදව කටයුතු කිරීමෙන් එවත් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීමෙන් මේ සියල්ල සාක්ෂාත් කර ගන්නවා. දිට්ඨේව ධම්මේ යෝවත්තෝ යෝචත්තෝ සම්පදායකෝ අත්ථා විසමයා ධීරෝ පඬිතෝති පවුච්චති. මෙලව දියුණුවක් පරලෝ සුගතියක් කියන දෙලෝ අභිවෘද්ධිය සලසා ගන්න යම් ධීරයෙක්ද ඒතනත්තා සැබෑම ඥානවන්තයෙක් කියනක දේශනා කොට වදාලා. දැන් අපි සලසා බලමු අප්‍රමාද කියන්නේ කුමක්ද කියන එක. මේක අපේ එදිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය ධර්ම කොටසක්. මේ පින්වත් සංජිත් හෙට්ටිආරච්චි දොස්තර මහත්මයා උදේ පාන්දරක් මතක් කළා ස්වාමින් වහන්සේආද මේ එදිනදා ජීවිතයේ අවශ්‍ය වෙන උපදේශ ටිකක් ලැබුණොත් මැනවි කියලා. ඉතින් මේ අප්‍රමාද ඵලය අපට පැහැදිලි කර ගන්නකොට ඉබේම අපේ ජීවිතයට අවශ්‍ය උපදේශ ආශයක් මතු කර ගන්න පුළුවන්. අප්‍රමාද කියන පදේ ඉස්සල පාදා දෙන්න ඉස්සර වෙලා පමාද කියන එක පදේ තෝරගන්නට ඕනේ. පමාද. අපි ප්‍රමාදේ ප්‍රමාදේ කියලා බොහෝ සෙයින් කියනවා. පමාදෝති සති වස්සග්ගෝ. පමාද කියන්නේ කුමක්ද? සිහිය අමතක කිරීම. සිහිය මුදා හැරීම. සිය නිදල්නේ හරි හැසිරෙඳීම. එහෙම නැත්නම් සිහි නොකෙලීම. කුමක්ද සිහි කළ යුතු වන්නේ? දාන, සීල, භාවනා හා දස පුණ්‍යක්‍රියා, දස කුසල කර්මපත ආදී යහපත් කටයුතු සඳහා සිහි ගැන්වීමයි එතන පමා වෙන්නේ. ඒ කල යුතු යහපත් ප්‍රතිපත්ති ගුණධර්ම ගැන අමතක වීම තමයි සති වොස්සග්ගෝ කියන්නේ. ඒ සතිය මුදා හැරීම, සතිය සංවර නොකිරීම, සතිය උදා කර නොගැනීම, සතිය අවදීන් තබා නොගැනීම මේක තමයි ප්‍රමාදය. නෑ ප්‍රමාදෝ අප්‍රමාදෝ. එසේ අමතක නොවේ නම් එළඹ සිට සිහියෙන් යුක්ත වේ නම් අර දස පුණ්‍යක්‍රියා සඳහා දස කුසල කරුණපත සඳහා සිව්බම වේරණ සඳහා යහපත් කාරණීය ධර්ම මංගල ධර්මාදී හිත සෝපනිස පවත්නා යහපත් කටයුතු සඳහා ප්‍රමාද නොවේ නම් අමතක නොවේ නම් එළඹ සිට සිහියෙන් සිටී නම් අවදියෙන් සිටී නම් ඒකට කියනවා අප්‍රමාදය කියලා. මේක තවත් දුරට හඳුන්වනවා අවදානෝ පිටකයේ විභංග ප්‍රකරණයේ කුද්දක වස්තු විභංග 1500ක් කෙලෙස් හඳුන්වන තැන ප්‍රමාදය කියන්නේ කුමක්ද කියන එක. තත්කතමෝ ප්‍රමාදෝ කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාමගුණේසු චිත්තස්ස වොස්සග්ගෝ වොස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්ච කිරේතා අසාතච්ච කිරේතා අනිත්‍යත කිරේතා ඕලීන වෘත්තිතා නික්ඛිත ඡන්දතා නික්ඛිත දුරතා අනාසේවන අභාවන අභෞලීකම්මං යෝ ඒව රූපෝ පමාදෝ පමජ්ජන පමජ්ජිතත්තං අයං උච්චති පමාදෝ මෙන්න මෙහෙම තෝරලා දුන්නා බුදුරජාන් වහන්සේ ප්‍රමාදයේ ප්‍රමාදය කියන්නේ කුමක්ද යනු කයින් සිදුවෙන දුසිරිත, වචනෙන් සිදුවෙන දුසිරිත, සිතින් සිදුවෙන දුසිරිත පිළිබඳවත් ඇස පිනවන කන නැහැ දෙව කය කියන මේ පසිඳුරන් පිනවන පංචකාම සම්පත් ගැනත් චිත්තස්ස වස්සග්ගෝ සිත මුදා හරිනවා වස්සග්ගානුපදානං නැවත නැවතත් ඒවා කෙනෙහිමෙත දුවවනවා ඒවායින් සංවර නොකර හිටිනවා හිත පාණි නොකර සිටිනවා ඒ ආදීනව නොසිතා සිටිනවා. මෙන්න මේක ප්‍රමාදයක්. එපමණක් නෙමෙයි. දාන සීල භාවනාදී කුසල රැස් කිරීමේදී අසක්කච්ච කිරියතා නොසකස් කොට අගෞරවයෙන් ආවට ගියාට කරනවා නම් ඒක ප්‍රමාදයක්. අසාතච්ච කිරියතා නිතර නිතර නිතර කුසල් නොකරනවා නම් ප්‍රමාදයක්. අනිත්‍යත කිරියතා කුසලයක නිමාව දක්වා නොයදෙනවා නම් ප්‍රමාදයක්. ඕලීන වූත් කුසල් කිරීමට පමා වෙනවා නම් මැලි වෙනවා නම් ඒක ප්‍රමාදයක්. නික්කිත ඡන්දතා කුසල් කිරීමේ කැමැත්ත අත්හරිනවා නම් ප්‍රමාදයක්. නික්කිත දුරතා කුසල් කිරීමේ උත්සාහය වීර්ය අත්හරිනවා නම් ප්‍රමාදයක්. අනාශය වෙන ආදරෙන් කුසල් නොකිරීම ප්‍රමාදයක්. අභාවනා නැත නැතු කුසල් නොකිරීම ප්‍රමාදයක්. අබහුලී කම්මං බහුල වශයෙන් නැවත නැවත කුසල් නොකිරීම ප්‍රමාදයක්. හේව රූපෝ පමාදෝ පමජ්ජනා පමජිතත්තං. මෙන්න මේ කියන ප්‍රමාදය ප්‍රමාද වෙන ආකාරය ප්‍රමාද වෙන බව තමයි ප්‍රමාද කිව්වේ. ඒකේ අනිත් පැත්ත අප්‍රමාදේ. අප්‍රමාදයේ හඳුන්වනකොට හඳුන්වන්නේ මෙහෙමයි. අර කාය වාක් මනෝ කිදොලින් සිදුවෙන දුෂ්චරිතයන් ගැන හිත මුදා හරින්නේ නැහැ. හිත නිදන්නේ හැටින් දෙන්නේ නැහැ. නිතරම හිත පාලනය කර ගන්නවා සිහියෙන් යුක්ත වෙනවා. පාපයක් කරන්න ආවත් වහා මේකෙන් අත මිදීමද සතිමන්ත වෙනවා. එවාගෙන් පස්කම් සැපම ගැන සිත සිතා ඉන්නේ නැහැ. ඒ සමාත් ලැබෙන ධාර්මික පස්කම් සැප පවා කුසාසිතින් කරන්න පුරුදු වෙනවා. ඒකත් අප්‍රමාදයක්. එවාගෙම කරන කුසලය දාන සීල භාවනාදී කුසලය සක්කාච්ච කෙරෙත් බොහෝම සකස් කොට ගෞරවයෙන් සැලකෙමින් කරනවා. ඒක අප්‍රමාදයක්. එවාගෙම සාපච්ච කෙරේතා නිතර නිතර මෙස කුසල් සිත් පහළ වෙන හැටියට යෙදෙනවා. නිත්‍යත කෙරේතා පින්කමක් පටන් ගත්තනම් කවර හෝ නිමාව දක්වාම යෙදෙනවා. ඒකත් අප්‍රමාදයක්. අනෝලේන මුත්‍ත්‍ිතා කවදාහක් පින්කම් කරන්න ඇලිමැලි වෙන්නේ නැහැ, පසුබටවන්නේ ඒකත් අප්‍රමාදයක්. අනිත්‍යත ඡන්දතා කවදාහක් කුසල් කිරීමේ කැමැත්තක් ඇතිනේ නැහැ. ඒකත් අප්‍රමාදයක්. අනික්කිත දුරට කුසල් කිරීමේ උත්සාහය වීරිය කවදාකවත් ලිහිල් කරන්නේ අත්හරින්නේ ඒකත් අප්‍රමාදයක්. ආශේවන බොහොම ආදරයෙන් කුසල් කරනවා ඒකත් අප්‍රමාදයක්. භාවනා නැවත නැවත කුසල් කරනවා ඒකත් අප්‍රමාදයක්. බහුලීකම්මන් බොහෝසෙන් කුසල් කරනවා ඒක අප්‍රමාදයක්. මෙන්න මේ කියන ආකාරයෙන් අප්‍රමාදයේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අපි සලකා බලමු එදා සරුවක්ඥන් වහන්සේ මේක දේශනා කළේ රජ කෙනෙකුටයි. ඒ රජතුමාට දේශනා කළා නම් අනිත් රටවැසියන්වත් ලෝවැසියන්වත් සෑම දිනකටම සාධාරණ දේශනාවක් විය යුතු වෙනවා. එනිසා ඒ රජතුමාටත් මේ අප්‍රමාද වෙන්න උපදෙස් දුන්නා වගේ දැන් අපි ජීවිතය ගැන සලකා බලනකොට අපි මාද්‍රිය යුතු අයයි. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සිවුදිගින් ශාල ගල් පර්වත හතරක් පෙරණීගෙන එනකොට අත් අත් ගවමාසාදීන්ද දේවල් දොරවාද මිනිස්යන් ඔක්කොම සුණු විසුණු කරගෙන පෙරළි එනකොට දෙරෙන තනක් නැහැ. එදා බුදුරජාන් වහන්සේ කොසල් රජුගෙන් ඇහුවා කොහොමද මාර ගෙහින වෙලාවේ බේරෙන්නේ? අනේ ස්වාමීන් එතකොට වෙන බේරෙන ක්‍රමයක් නැහැ. සිවුරංග සෙනඟෙන් බේරෙන්න බෑ. මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් බේරෙන්න බෑ. අහසින් යන ක්‍රමයක් නැහැ. කොහොම තැල්ලා පොඩි වෙනවා ඒ වෙලාවට තියෙන්නේ අඤ්ඤත්‍ර ධම්මචර්යා සමචර්යා. ඒ කියන්නේ ධර්මයේ ඇතිරීම සීලවන්ත වීම හරි කරන දෙයක් නෑ. අන්න ඒ වගේ දැන් අපේ ජීවිත ගැන බැලුවාම අපි ඉර පෑවුවා ඉර බහලා යනවා වගේ උපන්දා පටන් අපි මේ ගෙවි ගෙවි යනවා. අපි මේ දහදා යන අස්තයට යනවා. ඒක නුවණින් කල්පනා කරන අපට හොඳට පැහැදිලි වෙනවා. එතකොට අපි ජීවිතය ගත කරන්නේ ජීවන ජීවිතයක්. හැමදාම කියන ජීවිතයක් නෙමෙයි. ඉතින් ඒක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවන ජීවිතයෙන් නොගෙවෙන සැපයක් අපි හදා ගන්නට ඕනේ. ඒ වගේම දිරණ ජීවිතයෙන් නොදිරණ සැපයක් අපි හදා ගන්නට ඕනේ. මරණ ජීවිතයෙන් නොමරණ සැපයක් අපි හදා ගන්නට ඕනේ. ශෝක වෙන ජීවිතයෙන් නිස්සෝකී සැපයක් අපි හදා ගන්නට ඕනේ. හඬන වැළපෙන ජීවිතයෙන් අපි නොහඬන මේ සත්‍යයක් හදා ගන්නට ඕනේ. කායික දුක් විඳින අපේ ජීවිතයෙන් කායික සැපයටපත් වෙන සැපයක් හදාගන්නට ඕනේ. මානසික දුම්නස විඳින අපි දුම්නසක් නැති තත්ත්වය හදාගන්නට ඕනේ. දැඩි ආයාස විඳින්න සිදුන අපට ආයාස නොවිඳින්න අපි මඟ හදාගන්නට ඕනේ. කැමැති කැමැති දෑ සිද්ධ නොවන සුළු අපට කැමැති දේ සිදු කරගැනීමේ ශක්තිය හදාගන්නට ඕනේ. ඒ වගේම කොටින් කියනවා නම් පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරන අපට එයින් අත මිදීමේ උපායක් මේ ටික කාලය තුල හදා ගන්නට ඕනේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ බොහෝ වාරවල මම එතන දහස් ගණන් වාරවල ප්‍රකාශ කළා තියෙනවා සුගතෝ වාදී කියලා ආවාදයක්. දුර්ලභව භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. මහණෙනි බුද්ධෝත්පාදයේ ලොවෙහි දුර්ලභයි. දුර්ලභව manussත් ප්‍රතිලාභෝ. බුද්ධෝත්පාද කාලයක් ඇති කල්හිම මිනිසත් බව ලැබීම දුර්ලභයි. දුර්ලභා කන සම්ප්‍රති අඳගොළු බීනි උම්මත්තක මන්ද බුද්ධික අංගවිකල වැනි අවස්ථාවලෙන් තොර වාසනාවන්ත ජීවිතයේ දුර්ලභයි දුර්ලභා පම්බඤ්ඤා ශාසන පැමිණ දුර්ලභයි දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං බුදුබණහන් ලැබීම දුර්ලභයි දුර්ලභෝ සප්පුරුෂ සංසේවෝ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ආශ්‍රය දුර්ලභයි ඒ සියල්ල දැන් එක්කාසු වෙලා ඇති බැවින් අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත මානෙනි එළඹ සිටි සීනුවලින් පිළිවෙත් සම්පාදනය කරත්වා කියලා දිනපතා දවසට තුන් විතක් දකින්න දේශනා කරනවා. මෙයින් අපට පැහැදිලි වෙනවා අපේ සම්පත් ලබාගෙන තියෙනවා. බුද්ධෝත්පාද කාලයක වාසනාවන්ත මනුෂ්‍ය ජීවිත අපි ලබාගෙන තියෙනවා. ඒ වගේම සද්ධර්මයේ ලබාගෙන තියෙනවා, කල්යාණ මිත්‍ර සම්පත්‍ය අපට ලැබිලා තියෙනවා. දැන්වත් මේ අවස්ථාවෙන් නිසි පල ගන්නට නම් අප්‍රමාද වන්නට ඕනේ. කොහොමද අප්‍රමාද වෙන්නේ කියන එකට තෝරා ගන්න. බෞද්ධයෙකු විසින් පැවැත්විය යුතු ධර්මතා රැසක් තියෙනවා. ඒවට අපි කියනවා ආචාර ධර්ම කියලා. සාර ධර්ම කියලා කියනවා. බෞද්ධ සාර ධර්ම කියලා කියනවා. අපි උදේ පාන්දර නැගිටිනකොට අපට පුළුවන් හිතේ අදිෂ්ඨානයක් කරගන්න. මෛත්‍රී සාගත, නැත්නම් කරුණා සාගත, මුදිතා සාගත, උපේක්ඛා සාගත, ඒ වගේ යහපත් බ්‍රහ්ම සිතිවිලි හදාගෙන අපට උදේ අවදි වෙන්න පුළුවන්. අපි උදේ අවදිනකොට එතනවා මාමිය මිලාගෙන සිටිය ඇඳ සකස් කළ ඇත්තෝ සූපත් වෙත්වා කෙටියෙන් හරිතන්න පුළුවන්. ඒ වගේම අද දවසේ නැගිටින ඇත්තෝ සූපත් වෙත්වා අද දවසේ මට සම්මුඛ වෙන ඇත්තෝ සූපත් වෙත්වා අද දවසේ මම සතර සංවර සීලයෙන් තමන් රක්නා පංචශීලය ඉන්ද්‍රිය සංවරය මේවා මනමින් ආරක්ෂා කරගන්න මේ කියලා තමන්ම තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම තමාගේ ශාරීරික කටයුතු කරන වෙලාවේදී දත් නැදීම, මූණ සේදීම, ඇඟ සේදීම, ඇඳුම් නැදීම ආදී හැම කටයුත්තකදීම අර වාගේ යෝනිසෝ මනසිකාරයේ ලැබෙන හැටියට පවතින හැටියට හිත පුරුදු කරගන්නවා. උදේ පාන්දරම නැගිට ගමන් තමන්ගේ හිත කුසල් සිතින්ම හදා ගන්නට අදිස්ථාන කර ගැනීම ඉතා වැදගත් සාර ධර්මයක්. ඒ කොහොමද මේ විදිහට මෙත් සිතින් හරි බුදුගුණ මනසිකාරයෙන් හරි දවස ආරම්භ කරනවා. ඒකම තමන් සමාදන් වන සීලය පංචශීලය හරි ආදී වස්තුමක සීලය හරි නිත්‍ය සීලය තමන් බුදුන් වහන්සේ සෑහට සපත් වී ගෞරව සම්ප්‍රයුක්තව බුදු පාන දැල්වලා පංචශීලය හරි සමාදන් වන සීලය සමාදන්ව බුද්ධ වන්දනා කොට ස්වල්ප වේලාවක් මෛත්‍රී භාවනාවෙනි භාවනාව පෙදෙන්නට ඕනේ මේ තමයි දවසේ ආරම්භය මේ බෞද්ධ ජීවිතයේ අවශ්‍ය අවශ්‍ය මුල පිරීම දවසේ ඊළඟට දවසේ කරන සෑම කටයුත්තකදීම ගෙදර පිරිසත් එක්ක, අසල්වාසීනුත් එක්ක තමන්ගේ කටයුතු අර සීලය ආරක්ෂා වෙන හැටියට ඒ වගේම කුසාසිතින් පවත්වන හැටියට අපි අප්‍රමාද වෙන්න ඕනේ. දැන් අපේ දෙමව්පිය අපට කුඩා කාලේ උගන්වන දෙමව්පියන්ගේ වඳින්න කියලා දරුවන් විසින්. ඉතින් දරුවෝ බොහොම ගෞරවයෙන් පෙරලි පෙරලි වඳිනවා. හැබැයි ඒ දරුවෝ ටිකක් දැනසේන වයසට එනකොට හොඳ උසස් අධ්‍යාපනයක් ලැබනකොට දෙමව්පියන් දෙන්නට නැමෙන්න අමාරුයි. දැනෙන්න අමාරුයි බොහෝ දිනාට බොහෝ දරුවන්ද. එතකොට සමාත අම්මේ තාත්තේ මම යනවා කියලා නාම නිසා වඳින්නේ නැහැ අතෝසලේම සමාද වෙත. ඒක ලොකු මදිකම, ඒක ප්‍රමාදයක්. අපි දෙමෝපියන් දෙන්න හැර අපට පිළිහිට වෙච්ච දෙවි කෙනෙක් වෙන්නේ නැහැ. නිසා දෙවියන්ට වඩා බ්‍රහ්මයන්ට වඩා මුලින්ම අපට උපකාර වුණේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ. නිසා අපි කොච්චර දැනුමුත වුණත් කොච්චර වාසගත වුණත් දෙමෝපියන්ගේ දෙපා මුල නව තබා වැඳලා දෙමෝපියන්ගේ මහදපිරේ ආශිර්වාදය ලැබීම අපි සාර ධර්මයක්. ඒ කියන්නේ දෙමෝපියන් වහිනකොට මොකද වෙන්නේ? දෙමෝපියන්ගේ හද సంతානේ පුදුමාකාර කරුණාවක් අවදි වෙනවා. මෛත්‍රියක් අවදි වෙනවා. ඒ ඇත්තන්ගේ වචනින් නිකුත් වෙන වචන බොහෝම මෛත්‍රියෙන් පරිපූර්ණ වචන වෙනවා. අව්‍යක්ත මෞපිය කෙනෙක් වුණත් ඒ වෙලාවට පුදුමාකාර සුහෘදව දරුවන්ට ආශිර්වාද කරන වචනෙන් නොකියවත් හිත තුලින් හරි ආශිර්වාද කරනවා. ඒක දරුවන්ගේ දියුණුවට විශාල පිටක් වෙනවා. ඒ නිසා කුඩා කාලයේ මෙන්ම තරුණ වයසේදී වැඩිහිටි වයසේදී අපේ දෙමව්පියන්ද අර වගේම ගෞරව කිරීම අපේ දිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය සාර ධර්මයක්. එවැගේම දෙමව්පියන් ඉදිරියේ නැත්නම් වැඩිහිටියන් ඉදිරියේ අපි හැසිරීම අර බෞද්ධ චාරිත්‍රානුකූලව පැවැත්වීම නිසා වැදගත් දෙයක්. ඒ කියන්නේ දෙමෝපියන් ඉදිරියේ මේ අසංවර කවදාකවත් වාඩි වෙන්නේ නැහැ. අසංවරව උස්සමින් hina වෙන්නේ අසංවරව හඬනගා කතා කරන්නේ නැහැ. දෙමෝපියන් අගෞරවයක් වෙයි කියලා. කොයි වෙලාවකවත් දෙමෝපියන් හිතේ හිතුමක් නොවන හැටියට දෙමෝපියන් වෙත කරුණාව මෛත්‍රිය ඇති වෙන හැටියට පැවතීම දරුවන්ගේ සාර ධර්මයක්. දෙමෝපියන් නමුසේ මොකද එන්න දෙයක් නැහැ. දෙමෝපියන්ගේ හද సంతාමයේ මුල් බැසගෙන තියෙනවා දරුවන් ගැන හෘදයාංගම මෛත්‍රිය, කරුණාව. නමුත් මේ දෙමෝපියනොත් ඒ වගේම හිතන්නට ඕනේ මේ දරුවන්ට සුභ සිද්ධිය පිණිස කරුණු පහකින් සැලකන්නට දෙනවා. දරුවන් පාපානිවාරෙන්ති. ස්වල්පෝද පාපයක් නොවන ඇටියට දරුවන් වළක්ව ගන්නට ඕනේ. සමහර දරුවන් දෙමෝපියන්ගේ රහසින් අකුසල් කරන්න පුළුවන්. මත්යන් බීම ආදී නොයෙක් අනවශ්‍ය දේවල් පුදු කරගන්න පුළුවන්. යම් හේකින් ඒවා දැනගත් ගමන් දෙමෝපියන් ඉක්මන් වෙන්න හොඳ නෑ. දෙමෝපියන් ඉක්මන් නොවේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ මුහුණ බලන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම අවස්ථාවල කොහොමද අපට උපදෙස් දීලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඕනෑම ධාමරික කෙනෙකුට ඕනෑම අසංවර කෙනෙකුට බුදුබණ පදයක් කියන්නේ ඉස්සර වෙලා ඒ අක්කට හිතට මෛත්‍රිය යවනවා. දැන් දෙමෝපියන් යද సంతානි මෛත්‍රී පිළිලා තියෙනවා. ඒ නිසා දෙමව්පියන්ට පුළුවන් ඒ තමන්ගේ දරුවා ඉදිරියෙන් ඇති හිතාගෙන මෛත්‍රී කරන්න. මෛත්‍රී කළ හිතින් කතා කරන්න පුරුදු වෙන්න ඉස්සර වෙලා. මේ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ දරුවා මත්පැනින් වළකීවා පස්වමෙන් වළකීවා මේ දරුවා කරුණාවන්ත වේවා, මෛත්‍රී සාගත වේවා, එවාගේ වැඩිහිටියන් ගෞරව කරන්නෙක් වේවා. ඔය ආදි වශයෙන් සමාත අවශ්‍යදී නැවත නැවත නැවත හිතමින් ඒ දරුවාට මෛත්‍රී චිත්ත තරංග විහිදුවන්නට ඕනේ. ඊට පස්සේ යම් කිසි වෙලාවක කැම බීම අරගෙන බොහොම සංසුන් වෙලාවක් සැලකලා ඒ දරුවා සමීපයට කැඳවලා බොහොම ආදරයෙන් ආවාද දෙන්නට ඕනේ. එතකොට ඕනෑම දරුකෙනෙකුගේ අද సంతාන උණු වෙලා ඒ ආවාද පිළිගන්නවා. කවදාරි වරදක් වුණු ගමන්ම ඒකට කිපිත වුණොත් ඒ දරුවන් තවත් නපුරු වෙනවා රෞද්‍ර වෙනවා. ඒක නිසා දරුවෙකු වුණත් එහෙමයි. දැන් ස්වාමි භාර්යයන් අතරත් ඒ වගේ තමයි. ස්වාමි භාර්යයන් අතර බොහෝ සෙයින් ඔවුනුන් අතර යම් යම් දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. ඒවා එකපාරටම අර පොල්ලෙන් ගහනවා වගේ කතා කරන්නේ නැතුව ඉස්සර වෙලා Taman හිත හදා ගන්න ඕනේ. Tamanගේ හදය මෛත්‍රියෙන් පුරව ගන්නට ඕනේ. ඉතින් බැරි නම් බුදුන් වහන්සේට ගිහිලා බුදුන් ඇඳලා තමන් මෛත්‍රී වඩලා හරි හිත හදාගෙන තමයි කතා කරන්න ඕනේ. කතා කරන් ඉස්සර අර වගේම මෛත්‍රී කරලා හිතින් හිතට කතා කරන්නට ඕනේ. මේ වැරද්ද කරනා නේද මේක හිතින් අත්හැරගන්න මම මේ ගැන කරුණාවෙන් කියනකොට ඒක හදසතුලින්ම පිළිගන්න ඔය වාගේ හිතින් හිතට කතා කරලා ඕනේ සුදුසු වේලාවක් සලකාගෙන ඕනේ ආවල් දෙන්න අනුශාසනා කරන්න. එවාගෙම ජීවත් වෙන අපි සෑම දිනම රහතන් වහන්සේලා නෙමෙයිනි රාතන් වහන්සේලා නොවන නිසා ගිහි බෞද්ධයන් අතරත নানা ප්‍රකාර අඩුපාඩුකම් දකින්නේ ඇහෙන්න පුළුවන්. එම අවස්ථාවල ඉක්මන් නොවි අඹසමයන් ඇටියට ඕනෝන්ට හෘදයාංගම මෛත්‍රී කරලයි ඒව හදාගන්න තියෙන්නේ. එහෙමනම් ඒ gedara සැබවින්ම දෙවියන් වාසය කරන දෙවියක් හා නිවසක් හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ දේවෝ දේවියා සබ්බින් සංවසති කියලා තියෙනවානේ දේශනාවේ. දෙවි කෙනෙක් වගේ තමයි පංචශීල රකින බෞද්ධයා. ඒ වගේම දිව්‍යාංගනාවක් වගේ තමයි පංචශීල රකින බිරිඳ. මේ දෙන්න හොඳට පංචශීල රකිනවා පමණක් නෙමෙයි ඕනෝන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව, ඉවසීම මෛත්‍රී කයෙන් කරන උපස්ථාන, මෛත්‍රී වචනයෙන් කරන උපස්ථාන, මෛත්‍රී සිතින් පැවැත්ම කියන මේ දෙයට ඕනෝන් වෙත මෙත් සිත පවත්නකොට ඕනෝන් අතර කවදාකවත් මතභේදයක් වෙන්නේ නැහැ. අර නකුල මාතා නකුල පිතා පිළිබඳ චරිත කතා පින්නතුන් අහලා ඇති. අවුරුදු 7 පටන් ඒ අත දෙන්න කවදාකවත් ඔවුන් අතර මතභේදයක් නැතුව බොහෝම සමගින් ජීවත් වූ ඇති එම නකුල පිටු සූත්‍රයේ සඳහන්ව පවතිනවා. ඒ වාගේ අමුසමියන් අතරත මතභේදයක් ඇති නොවෙන්නේ. ඔවුන් අතර ගැටුමක් ඇති නොවෙන්නේ නම් අපේ මේ කියන උසස් ගුණ යෙහෙවත් මෛත්‍රිය, කරුණාව, සුහදතාව, එවාගේ ඉවසීමේ ශක්තිය පුරුදු කර ගැනීම බෞද්ධ සාර ධර්මයක්. ඒක කාම අවශ්‍යයි අපේ දිනදා ජීවිතේට. දැන් ගෙදරින් පිටත් වෙන්න ඉස්සරහ බුදුන් වැඳලා මෛත්‍රී කරද්දී ඔවුනොන්ට මෛත්‍රී කරලා තියාගන්නට ඕනේ. එතකොට මුළු දවසම ඔවුනොන් අතර ඇති වෙන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිච්ච සිටිවිලි වචන සැලසුම්. එතකොට අපේ නිවසේ පිටින්ම වාසනාවන්ත නිවසක් වෙනවා. මේවා සාර ධර්ම. ඔක්කොම අප්‍රමාද පදයට අයිතියි. ඊළඟට දරුවන් ගැන වුණත් ස්වාමියා විසින් බිරිඳට වුණත් බිරිඳ විසින් ස්වාමියාට වුණත් යම් යම් කාරණා කීමේදී මෛත්‍රී වචී කර්මීම කතා කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම් කිසි වරදක් ගැන උපදෙස් දෙනවා නම් කරුණු පහකින් යුක්ත වෙන්න ඕන. මොනවාද? කාලේන වක්කාමිනෝ අකාලේන, භූතේන වක්කාමිනෝ අභූතේන, සංනේන වක්කාමිනෝ පරුසේන, අත්ථ සංහිතං වක්ඛාමිනෝ අනත්ථ සංහිතං මෙත්ත චිත්තෝ වක්ඛාමිනේ දෝසන්තරෝ මේ බුද්ධ වචනයක් යම් කිසි කෙනෙකුට ආවාදයක් කරනවා නම් අනුශාසනාවක් කරනවා නම් සුදුසු වේලාව තෝරගන්නට ඕනේ හැම වෙලාවෙම කියන්නේ ගොත් ඒක Tamanda අපහසුතාවක් වෙනවා ඒ කාරණේ ඉෂ්ට නොවේ යනවා ඒ කියන්නේ හිත නිබුණු සංසිඳුණු නිස්සංසල වෙලාවක් අල්ල ගන්නට ඕනේ ඒ කාලීන වක්ඛාමිනෝ අකාලීන භූතේන වක්කාමිනෝ අභූතේන සිදු වෙච්ච දෙයක් ගැනම ඕනේ සාකච්ඡා කරලා අවවාද දෙන්න. ඒක බොරුවක් නෙම නැත්නම් ආරංචි මාත්‍රයෙන් කියන්නේ කිව්වොත් අතවරදිනවා ඒක නිෂ්ඵල අනුශාසනාවක් වෙනවා. සංහේන වක්කාමිනෝ කරුසේන ඒ සඳහා පාවිච්චි කරන වචන බොහොම මුරුදු වචන. බොහොම මුරුදු වචනම වෙන්නට ඕනේ. නපුරු වචනින් නොකිය යුතු වෙනවා. අත්ථ සංහිතං වක්කාමිනෝ අනත්ථ සංහිතං ඒ කියන්නේ හිතවද පිනිසම කියන්නට ඕනේ. ඒ ඇත්තට මෙලොවට පරලොවට හිතසුව පිණිසම තියන්නට ඕනේ අහිතක් අවලක් නොවන පිණිස. අනිත්ක තමයි මෙත් චිත්තෝ වක්ඛාමින දෝසන්තරෝ හද තුල තරහක් තබා නොගෙන හෘදයෙන්ම මෛත්‍රිය යුතුව ආවාද දෙන්නට ඕනේ. මෙන්න මේ කාරණා පහ ජීවෝ පැවිදිවෝ අනුගමනය කරනවා නම් කවදාකවත් ඕනෝන් අතරත ගැටුම් ඇතිවන්නේ නැහැ. එනිසා මේ ඉවසීම, රාගයෙන් මෛත්‍රියෙන් කටයුතු කිරීම, මෛත්‍රී වචන පාවිච්චි කිරීම බෞද්ධ සාර ධර්මයක් එදිනදා අපට අතිශයින්ම පිහිට වෙන ධර්මතාවක්. තිරිසන් සතාට උනත් නපුරු වචනෙන් කතා කළොත් ඔහු නපුරු වෙනවා. අර නන්දි විසාර ජාතක දේශනාවේ තියෙන බොහොම ලස්සන සිද්ධියක්. නන්දි විසාර කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ වෘෂභ රාජය කියලා හිටියා. හරි මිහිරයි. එකම බ්‍රාහ්මණයෙක් මේ වෘෂභ රාජයා පෝෂණය කෙරෙවි. කැඳපත් දීලා හොඳින් සංග්‍රහ කරලා නාවලා ඉතින් මේ වෘෂභ රාජයාට මිස් වශයෙන් කතා කරන්න පුළුවන්. ඒක බෝසතුන් වහන්සේගේ පිළිතන දෙයක් නේ. නියත ඉවරන් ලැබුණාන් පස්සේ තිරිසන් උනත් මිස් වශයෙන් කතා කරන්න පුළුවන්. ඉතින් ඒක දවසක් මේ වෘෂභ රාජයා හිතුවා මට උපකාර වෙන මේ පියා මගේ පිය කෙනෙක් වගේනේ. මම එතුමාට ලාභයක් ලබා දෙන්න ඕනනේ. මම එතුමාගෙන් සංග්‍රහ ලැබුණ නිසා කියලා දවසක් කිව්වා පියාණෙනි මම උපදේශයක් දෙන්නම්. මේ රටේ කොහොසත් කෙනෙක් ළඟට ගින් ඔට්ටු අල්ලන්න මගේ නන්දි විශාල ගල් කරත්ත පැටේම ගල් පැටේම කරත්ත 500ක් පළමු කරත්තේ ළඟට කෙළවර කරත්තේ නැහැට එක හුස්මට අදිනවා කියලා ඔට්ටුවක් අල්ලන්න. එහෙමනම් කවුරු 1000කට ඔට්ටු අල්ලන්න කිව්වා. ඉතින් මේ බ්‍රාහ්මණයා පුදුම වෙලා මිනිස් දසින් කතා කිරීම ගැන ගිහින් මේක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාම කවුරුත් එක්කාසු වුණා. එක බ්‍රාහ්මණයෙක් මේකට එසේ නොකළ හැකි කියලා ඔහු ඔත්තු ඇල්ලුවා. අන්තිමේදී එවගේ කරත්ත 500ක් බඩු පටවල, ගල් පටවල ඉතින් විශාල සෙනඟක් එක්කාස වෙලා හිටියා. විශාල සෙනඟක් දකින්නේ මේක පුදුම දෙයක්. එක හරකෙකට කරත්ත 500ක් පළමු කරත්ත තිබුණු තැනට අන්තිම කරත්ත අදින හැටියට අදින්න පුළුවන් කෙන එක කුස්මී. ඒක කරන්න පුළුවන් කියලා බලන්දාව බොහෝ සෙනඟක්. ඉතින් මේ විදිහට විශාල උත්සවයක් වගේ සැරසී තිබුණු වෙලාවේ මේ බ්‍රාහ්මණතුමා මොකද කෙලේ? අර තාම සුහද. එවාගේ බොහෝම කීකරු, බොහොම හීනෑ. මේ වෘෂභ රාජයාට නපුරු වචනයක් කිව්වා. අදපන් කූට ගුණා කියලා. කූට කියන්නේ කුළු ගුණා කියලා. මේ වෘෂභයාට කේන්ති ගියා. තරහව. ඒ නිසා හෙල්ලුනේ නෑ. දෙපා හෙල්ලුවේ නෑ. අන්තිමේදී සෑහෙන වෙලාවක් බලා හිටියා කිසි කෙනෙකුට දකින්න බැරි වුණා කරත් අද නැහැටි. අන්තිමේ මොකද සිද්ධ වුනේ? මේ අසරණ බ්‍රාහ්මණයා සංකවන 1000කින් පෙරදුනා. ඉතින් දැන් හරකලේලා දෙනල්ලා කිව්වා. පස්සේ හන්දෑවේ මේ උරුසබ රාජාගෙන් කිව්වා පියාණෙනි මොකද කනගාටු වෙයි? ඇයි දරුවෝ මට ඔබගේ වචනේ නිෂ්ඵල වුණානේ. මට 1000ක් අලාභත් වුණා මා ආඥාවකුත් වුණානේ. ඉතින් ඇහැවා පියාණෙනි ඇයි මට අරම කතා කෙරේ? මම කවදාත් කුළු වැඩක් කරාද? කුළු ගොන් වැඩක් කරුවේ නෑනේ මම. ඇයි මට එහෙම කතා කළේ? ඔබතුමා කිව්වනම් අනේ පුතා මේ කරත් අඩපන් කියලා මං අදිනවනේ. ඒක නිසා පියාණෙනි කතා කරනකොට කාර් නමුත් සතෙකුට උනත් මුරුදු වචනෙන්, මෛත්‍රී වචනෙන් කතා කරන්න පුරුදු වෙන්න කිව්වා. ඔබ මං කියන්නේ ආනවනම් දැන් පාම 2000ක තොට්ටු අල්ලන්න මම ඉන්නම් අදින්න. පස්සේ ඉතින් විශ්වාසවන්ත වෙලා මම පාම 2000ක තොට්ටු අල්ලන අර වගේම විශාල සෙනඟක් එක්කාසු වුණා. අන්තිමේදී මොකද මේ වෘෂභ රාජයා කිසිම සමාමේ ප්‍රමාවක් නැතුව ඒ කියන්නේ වෘෂභ රාජයා හොඳට සූඳ කනින් නාවලා ආභරණ පළඳලා අන් වලට මාලට මේ ආභරණ පළඳලා මේ මේ සතාගේ ඉසත් ඉසත් අතගාලා කිව්වා අද පම්පුතා මේ කරත්ත 500 කියලා. පුදුම ශක්තිය කිසිම මහන්සියක් නැතුව එක හුස්මටම කරත්ත 500ක් දැනේ. මේක දැකලා මිනිස්සු ඔළුව රහඳ දුන්නා. මේ සතාගොසට වඩා ත්‍යාග භෝග ලැබුණා. එවාගෙම කවුරුදා දලාහම ත්‍යාගත්තා. මේකෙන් සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටින උපදේශයක්. මනුඤ්ඤමේව භාසෙය්‍ය නාමනුඤ්ඤං කුදාචනං මනුඤ්ඤම් භාසමානස්ස ගරුම් භාරං උදද්ධරේ දරංචනං අලබ්ධේසී තේන චත්ත මනුවහු මේ බුද්ධ වචනයක් යමෙකුට කතා කරනකොට මනාප වචනම ප්‍රිය වචනම කතා කළ යුතුයි අමනාප වචන අප්‍රිය වචන කතා නොකළ යුතුයි. මනාප ප්‍රිය වචන කතා කිරීම නිසා මහා ගාම්භීර බරක් අදන්ත සමත් වුණා නන්දි විශාල වෘෂභරාජයා. ඒ වගේම ධනයක් ලබා දුන්නා. මෙන්න මේ වගේ තමයි ගෙදර දොරේ කතා කරනකොට උනත් හිතමිතුරන් දුණත් විලඳ සැලකුණත් රාජකාරී කෙනෙකුණත් අපි මෛත්‍රියෙන් කතා කරනවා නම් Tamanne පුදුමාකාර සහායක් අනුග්‍රහයක් අනුකම්පාවක් හැමදෙනාගෙම ලැබෙනවා. ඔය වගේ සෑම කටයුත්තකදීම දැන් අපි සලක බලමු මේ වගේ පිරිසක් මැද්දට එකතු වෙනවානේ. සමහර විට සමන්ගේ දෙමව්පියන් වගේ වැඩි හිටින්න පුළුවන්. වැඩි සහෝදරයන් වගේ ඉන්න පුළුවන්. ඒ නවත්තාල අපේ බෞද්ධ සිරිත් කියනවා. වැඩි හිටියන්න මුල් තැන දීම. ඒක බොහෝම වැදගත් සාර ධර්මයක්. පුරුදාපචනය කියන්නේ වැඩි හිටියන්න මුල් තැන දෙනවා, වැඩි හිටියන්න ආචාර සමාචාර කරනවා. දැන් අපේ බෞද්ධ චාරිත්‍රයේ තියෙන ඈත අතීතයේ පටන් වැඩිහිටියෙක් දැක්කාම අංජලි කර්මී කරනවා. දැන් කාලේ වාසින් විදේශ රටවල මේ සිරිත් අනුගමනය වීමෙන් වෙනස් වෙලා තියෙනවා. අංජලි කර්ම කියන්නේ දෝත එක්කාසු කළ තමන්ගේ පපුවට කියලා ගෞරව කරනවා. මේ කිතා වැදගත් බෞද්ධ සංසාර ධර්මයක්. ඊළඟට තමන්ට වඩා වැඩිහිටියෙක් නම් දෙමව්පියෝගේ කෙනෙක් නම් පාමුල වඳිනවා. මේක බොහොම සාරවත් ධර්ම දෙයක්. දෙයක්. පසුගිය කාලේ මට කිව්වා අපේ සුමන කරුණාරත්න මහත්මයා සිද්ධියක් මේ මහත්මයාත් එක්ක එකතුගෙන තියෙනවා ආනන්ද විද්‍යාලයෙහි බුරුම රටේ සිට අගමි ඉසුරු බවට පත් වූ ටාන් සූම් කියන මහත්මයා. මේ මහත්මයා දෙනම ඉගෙන දෙස්පොළ ඉගෙනගෙන තියෙන්නේ ඒ කාලයේ විදුහල්පතිවර වෙන මේ කුලරත්න මහත්මයා ළඟ. ඉතින් මේ ටාන් සූම් මහත්මයා ලංකාවට ඇවිල්ලා සුමන කරුණාරත්න මහත්මයාට ගිහින් තියෙන තමන්ගේ ගුරුවරයා සම්මුඛ වෙන්න දකින්නේ. එයා මොකද භික්ෂූන් වහන්සේ කෙනෙකුට පාලලා වඳිනා වගේ මේ ඒ රටේම අගවිසුරු තුමා තමන්ගේ ගුරුවරයාගේ දෙපාලලා වැන්දා. සුමන කරුණාක මාතරේ කඳුළුවා වගේ. අනේ මේ තරම් බෞද්ධ චාරිත්‍ර නේදමයක් අනුගමනය කරන්න කියලා බලන්න එතකොට ඒ ගුරුවරයාට කොච්චර හදසංතානේ මෛත්‍රියක් ඇති වෙන්නේ නැද්ද? අන්නේ වාගේ තමයි එච්චර රාජකීය කෙනෙක් එනත්තම් මුළු රටක මගවිනි සුළු කෙනෙක් තමන්ගේ ගුරුවරයාට වඳින හැටි කොච්චර ආදර්ශමත් වුණාද මෙන්න මේ වාගේ සාර ධර්ම තමයි එදිනෙදා අපට අවශ්‍ය වන්නේ ඒ වගේම අපට යම් යම් අලාභ ඇති වුණොත් ඒ අලාභයේදී කම්පා නොවෙන්න අපේ පුරුදු වීමත් සාර ධර්මයක් මේ අලාභය කියන එක කාටවත් සාධාරණ දෙයක් ඒ කම්පා වෙන දෙයක් නෙමෙයි ඒක අනිත්‍යයි අලාභයක් අනිත්‍යයි ලාභයක් ලැබුණත් එහෙම ඒකත් අනිත්‍යයි යසසක් ආවත් ඒකත් අනිත්‍යයි. අයසක් ආවත් ඒකත් අනිත්‍යයි. ඒ වගේම සැපක් දුකක් ආවත් ඒවා අනිත්‍යයි. ඒ කියන්නේ ඇලෙන්න, ගැදෙන්න, ගැටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක නුවණින් සලකා ගන්නකොට තම වෙතම නිසල සිතකින්, නිසල කයකින්, නිසල වචනයකින් දවස සැපසේ ගන්න පුළුවන්. මෙන්න මේ අනුසලක බැලීමේදී අපේ කාර් ධර්ම රාශියක් අපට දැනගෙන ගන්න තියෙනවා. ඒවත් එකෙන් එක මේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලාගෙන් අසබා බලාගෙන ඒවා අනුගමනය කරමින් අපේ ජීවිතේ සාරවත් ජීවිත, ධර්ම ජීවිත, පාරමී ජීවිත, පුණ්‍ය ජීවිත බවට පමුණවා ගන්න, බෝධිසත්ව ජීවිත බවට පමුණවා ගන්න අපි අදිෂ්ඨාන සබා ගන්නට වටිනවා. ඉතින් අද මේ දේශනාව අපි කෙටියෙන් පවත්වන්නේ පින්තුම් බොහෝ වෙහෙස මහන්සියලා ඇත්තේ වැඩියෙන් වාඩි වෙලා වෙහෙස ඇති එනිසා අපි කැටි කරන්න බලාපොරොත්තු වුනේ මේ කරුවක්ඥන් වහන්සේ දේශනා කළ අපමාද පදයේ ගැන කෙටියෙන් හඳුන්වන්නටයි විශේෂයෙන් අපේ ශාන්තිනායකයන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සාර ධර්ම වශයෙන් අප්‍රමාද ප්‍රතිපදාව අනුගමනය කරමුනුයි බෝධිසම්භාර පිරිවි දැන් අර බුදුබා පතන්නත් ඉස්සර වෙලා මා පුතුවසක කුමාර කාලයේදී මොනතරම් මව්පියන්ද සැලකුවාද කියන එක අපේ බෞද්ධ ඉතිහාසයේ අට කතාවල සඳහන් වෙනවා. ඒක තමයි පළවෙනි මනෝප්‍රනිදාන අවස්ථාව. අන්නේ වාගේ සාර ධර්ම අපේ ජීවිතය තුළ පවත්නවා නම් බොහොම පුණ්‍යවන්ත ජීවිත බාටපත් වෙනවා. අපේ ලංකාවේ කියන්නේ අටවෙනි අග්‍රබෝධි නම් රජ කෙනෙක් තමන්ගේ මෑණියන් ජීවත් වෙච්ච අයවකට රජ වෙන කාලේ පියාණන් ජීවත් වූ බව හැඳින්නේ නැහැ. එතකොට මේ මෞතුමිය ගැන මොනතරම් සැලකිල්ලක් මේ රජුරෝ කළාද උදේ පාන්දරම මේ රසක් කරන ඔතුන්න පළඳින ඉස ඇති මෙතුමා තමන්ගේ කටයුතු වලට පළමුවෙන්ම තමන් කෑම බීම ගන්න ඉස්සර වෙලා මෙනවා මෑණියන් වහන්සේ වැඩ ඉන්න කාමරයට. මෑණියන් බලාගෙන සේවතුන් ඉන්නවා, සේවිකාවන් ඉන්නවා. ඒ අතරේ මෙතුමාම මෑණියන්ගේ මූණ දෝණී කරනවා. මෑණියන්ගේ අඳුම් මාරු කරවලා දෙනවා. මෑණියන් නිදාගත් ආසනේ පිරිසිදු කර දෙනවා. මෑණියන්ට කැඳවලු කවනවා පොරනවා. ඒවා කවලා පොවලා අන්තිමේදී ඒ මෑණියන්ගේ ඉතුරු පාඩු දෙක ඉසේවක් කර ගන්නවලු ආදරේ. ඒ මඳුරට මෑණියන්ගේ පතුල් මත නගර සභා තෙවිතක් වැඳලා ඇඳ වටේ ප්‍රදක්ෂිනා කරනවලු චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනවා වගේ. මේ වාගේ තමයි මෑණියන් උදෙත් දවාලෙත් හැන්දෑවෙත් සැලකුවේ. ඔච්චර සේවකයන් හිටියා සේවිකාවන් හිටියා ඒ අත්තන්න වඩා පුදුම ගෞරවයෙන් මේ රජතුමා මෑණියන් උපස්ථාන කළ බව අපේ මහවංශ ඉතිහාස පොතේ සඳහන්ව තියෙනවා. එතකොට මේවා කවුද පුරුදු කෙරෙන්නේ? කවුරුත් නෙමෙයි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බෝධිසත්ව කාලයේ මේවා පුරුදු කරගෙන ඇවිල්ලයි ලොවට විදහාපා දේශනා කෙළි. ඉතින් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ඒ බෞද්ධ සාර ධර්මයන් අනුගමනය කරමින් සමස්ත්‍රිසත් පාරමී පුරාගෙන ආවා. වෙස්සන්තරාත් භාවය ගැන බලන්න රටක් රාජ්‍ය කරන රජ කෙනෙක් වෙලා සිය රජුරවන්ට අවනතලා වංශගිරියටත් ගියානේ. යන්ත ඉස්සර දවසේ මෑණියන්ගේ පතුල් ගඳලා, පියාණන්ගේ පතුල් ගඳලා හිත සැනසෙව්වානේ. නෑනියන් කනගාටු වෙන්න එපා, ත්‍යානන් කනගාටු වෙන්න එපා. නගර වැසියන් ගිහිත හදන්නතේ මම මේ යන්නේ. මගෙන් වරදක් වුණා නම් නගර ඇසෝ සමාවෙත්වා. මගේ මව්පියන් දීර්ඝාස වෙත්තා. ওই විදිහට හිතේ මේ වචන පාවිච්චි කරමින් තමයි එතුමා වක්කගිරියට ගියේ. අන්තිමේ ආත්මාශය එම වංකගිරියේ කෞස්දන් පුරලා අන්තිමට දරුවන් දන් දීලා දේවීත් දන් දීලා මාස එකමාරකින් ආවනේ හේමාරාජ්‍ය දන් අතුළු පිරිස ආම නගර හැසු ආරාධනා කළා නගරයට වඩින්න කියලා. බාරගත්තේ නැහැ. පසුව පියාණන් වහන්සේ කිව්වා දරුව මම දැන් වයසයි. ඔබ රාජහිමි රාජකුමාරයයි. එනිසා මට අනුකම්පා පිණිස මගේ වචනේ පිළිගෙන නගරයට වඩින්න කිව්වා පියාණන්ගේ පතුල් වැන්දා. ගන්නල කිව්වේ හොඳයි මං එන්නම් පියාණන් වහන්සේ. අන්තිමේදී තමන් ගත කළ හත් මාසයක් දවසන් පිළි කුටියට කොච්චර ආචාර කළාද? අචේතනික වස්තුවට ආචාර කළේ එවිටක් මේ කුටිය වටේ දොරොත් නගාගෙන ප්‍රදක්ෂිනා කළා. මට මගේ පාරමී පුරා ගන්න උපකාරෝ මේ ආවාසයට මගේ ගෞරවාචාරයේ වේවා කියන ආචාර කළ තැනයි විශ්නානේ කොට වතුණු පෑඳගෙන ආපසු පිටත් උනේ. මේ වාගේ අචේතනික වස්තුන් පවා ගෞරව කිරීම සාර ධර්මයක්. ඉතින් අන්නේ වාගේ සාර ධර්මයන්ගෙන් පිරුණා වූ බුද්ධ ශාසනයකටයි අපි මේ පිවිසී සිටින්නේ අතුලත් වී සිටින්නේ අනුගමනය කරන්නේ. එනිසා අපේ ශාන්තිනායකයන් වහන්සේ එසේ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දවසින් දවස නෙමේ භවයෙන් භවය නෙමේ ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ සමන් වහන්සේ අනුගමනය කළ අප්‍රමාද ප්‍රතිපදාව අනුව සාර ධර්මයන් මුදුන් පමුණවාගෙන ඇවිල්ලා මාර පරාජයකට ලෝසුදා බුදු වුණා. බුදු වෙනා තමන් වහන්සේ ලබාගත්තේ ශ්‍රේෂ්ඨ ධර්ම අවබෝධය ලොවට දේශනා කරමින් සූවිසි අසංඛ්‍යය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාලා තමන් වහන්සේ කොතෙක් ලෝකානුකම්පාවෙන් වැඩසැලසුවත් දිනපතාම සූවිසි කෝටි ලක්ෂ වාරයක්ම රහත් ඵල සමවතර සමෝදිමින් නිවන් සපත් වින්දා අනාගතයේ බලලා ලෝකයේ ජනතාවට හිතසුව පිණිස බුද්ධ බලයේ බුද්ධ අධිෂ්ඨාන බලයේ පිහිටවලා සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ දේශනා කළා. පිරිනිවන් වන්දේ වැඩි ඉඳගෙන අන්දමා හිමියන් වහන්සේට වදාලා යෝකෝ ආනන්දමය ධම්මෝච විනියෝච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වූ මමත්තේන සත්තා ආනන්දය මා විසින් යම් ධර්මයක් දේශන ලදෙන යම් විනයක් කනවන ලදෙන ඒ ධර්මයේ හා විනය තොප සැමට සාතුරු කෘත්‍ය સિદ્ધ කරනවා කියලා පවරා දුන්නා. මේ දින ලෝකට වැඩසැලසූ ශාන්තිනායකයන් වහන්සේ ආයුෂාගේ කෙලවර දැල්ලෝ පහනක් නිවෙන්නාසේ අර ස්කන්ධ පරිනිර්වාණය නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සෝකේ කර්මාරූපෝ පරලෝ ගියා. රටේ පිළිආරස්ථාන රාජධානි වල පොකුණු මාලිගා ආදී සියල්ල නැස්සාවශේෂ වුණා. මේ වාගේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් අපේ දෑතට ලක්වන ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් අඳුන් කලුන් ආදී නිසා සියලුම පාරිභෝගික වස්තු එවාගෙම කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් ගතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ ආස්භාව සියල්ලක් මතුමත්යේ ලැබිය හැකි ජී මානුෂාදී සැප සම්ප්‍රස් සියල්ලක් අවේකී පතම් භවාග්‍රේ දක්වාද අනන්ත ලෝක ධාතු තුලද පවත්නා හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් නිරතුරුව පෙළෙනවා දුකයි කැමත කැමතසේ නොපවතී යනවා අනාත්මයි ත්‍රිලක්ෂණයේ තියාතා සියලු සංස්කාර දුක්ඛ සත්‍යයි දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙකම නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට යායති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමිතා අනුභව බලයෙන් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත නිවන් වැඩියා සතර දුක් තරණය කළ කෙලෙස් නිමන නිවාසාන්ත නිවනින් සැනසීවදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා වාගේම අප ජීවිතේ පුරා කරන සෑම කුසලයක්ම අපට පාරමී බාටපත් වේවා පැතු බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්න.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 ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ